මහා මොගල්ලාන බොජ්ජංග පරිත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලුවනේ කලන් දෙක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහා මොංගල්ලානෝ ගින්ජකෝටේ පම්බතේ විහෙරති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාල්හගිලානෝ අතකෝ භගවාසයන්හ සමයං පතිසල්ලානා උට්ඨිතෝ යේනයස්මා මහා මොංගල්ලානෝ තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤන්තේ ආසනේ නිසීදී නිසංජකෝ භගවායස්මන්තං මහමොග්ගල්ලානං ඒතදවෝච කච්චිතේ මොග්ගල්ලාන කමනියං කච්චියාපනියං කච්චි දුක්ඛ වේදනා පටික්කමන්තින අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායතින අභික්කමති නමේ බන්තේ කමනියං නයාපනියං බාල්ලාමේ දුක්ඛ වේදනා අභික්කමන්ති නපටික්කමන්ති අභික්කමෝචානං පඤ්ඤායති නපටික්කමෝති සත්තිමේ මොංගල්ලාන බොංජංගා මයා සම්මදක්කාතා භාවිතා බෞලි කතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තන්ති කතමේ සත්තේ සති සම්බුඤ්ජංගෝ කොමංගල්ලාන නයා සම්මදක්ඛාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති ධම්ම විචය සම්බොඤ්ඤංගෝ කොමුංගල්ලාන මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොඤ්ඤංගෝ කොමංගල්ලාන මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඊති සම්බුඤ්ජංගෝ කොමොංගල්ලාන නයා සම්මදක්ඛාතු භාවිතෝ බෞලිකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බ සංවත්තති සස්සන්දි සම්බුද්ධංගෝ කොමංගල්ලාන මයා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති සමාධි සම්බුද්ධං ගෝකමංගලාන මායා සම්මදක්ඛාතු භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංග කොමොංගල්ලාන මයා සම්මදක්ඛාතු භාවිත බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තති ඉමේකෝ මොංගංගාන සත්ත බොඤ්ජංගා මයා සම්මදක්කාත භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිම්බානාය සංවත්තන්ති තී තංග භගව බොඤ්ජංගා තංග සුගත බොඤ්ජංගාති ඉදම වෝච භගවාගත්තමනෝ ආයස්මා මහා මොංගල්ලානෝ භගවතෝ භාසිතං අභිනන්දී බුද්ධායිචායස්මා මහාමොංගල්ලානුතම්හං ආබාදා තතපයින චායස්මතෝ මහාමොංගල්ලානස්සේ සෝ ආබාධෝ අහෝසිපී